චිත්‍රපටි බලන එක නාට්‍ය බලන එක ඒ වගේ දෘශ්‍යමය දේවල් නරඹලා සතුටු වෙන එකට හොඳම උත්තරේ තමයි මේ LCD එකේ මතන් TV එකකට පූජා කරන එක. අර වීඩියෝ මුකුත් වැඩ කරන්නේ නැති රුපියල් 500ක විතර ෆෝන් එකක් පාවිච්චි කරන එක. එතකොට මේකෙන් බලන්නත් බෑ අරකින් බලන්නත් බෑ. ඒ වගේ රූපවාහිනී යන්ත්‍ර ටික ඔක්කොම පූජා කරලා ඉස්වෙන එක තමයි සාමාන්‍ය පුතේජන කෙනෙකුට අපිට දෙන්න තියෙන හොඳම උත්තරය. හැබැයි ඒ ප්‍රශ්නේ විසඳෙන්නේ චිත්‍රපටි බලලා නාට්‍ය බලලා යන්සි සංදර්ශනයක් බලලා සින්දුවක් කාලා එයා කොමක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා බැලුවාම එයා තුළ තියෙන මානසික පීඩනය අවිවේකභාවය කලබලකාරීත්වයට එයා සාහනයක් ඉල්ලනවා එයා හිතනවා මට මේ මේ ප්‍රශ්න තියෙනවා. වැඩපොලේ මේ ප්‍රශ්න තියෙනවා, ගෙදර මේ ප්‍රශ්න තියෙනවා, ණය ප්‍රශ්න තියෙනවා, මේ වගේ කටයුතු තියෙනවා. හරි. මෙච්චර ප්‍රශ්න මට හරි මනස අවිවේකයි. ඒ නිසා චිත්‍රපටිය බැලුවාම ඒ චිත්‍රපටිය තුළ මට පොඩි සාහනයක් ලැබෙනවා. පොඩි විවේකයක් හම්බෙනවා. මට පොඩි සංසුම් භාවයක් ලැබෙනවා. මම ඒක තුළින් පොඩ්ඩක් සතුටු වෙනවා. ඒක තුළින් මගේ මානසික සුවයක් ලැබෙනවායි කියලා එයා හිතනවා. ඉතින් ඇත්තට මොකක්ද නද වෙන්නේ? දැන් ප්‍රශ්න 25ක් තිබුණාම සිතවිලි 25ක පීඩනයක් තිබුණානේ. දැන් මෙතන සෝ එක බැලුවාම හැම සෝ එකම සෝ 500ක් බලන්නකො කොල්ලයි කෙල්ලයි බඳිනවා හොරා මැරෙනවා වෙන එකක් කියන්නකො කොල්ලා මැරිලා හොරා කෙල්ල බැඳලා තියනද කොයි හරි නෑ එහෙම නැත්නම් හොරා මැරුණා අපේ අපේ අතින් මේ දුස්තියා මැරුණනේ කියලා කොල්ලයි කෙල්ලයි වාබිලා තියනවාද නෑ එන හැම සෝ එකෙම මේ දෙන්න බඳිනවා දුස්තියා මැරෙනවා ඉතින් ඕක ඉතින් 500ක් බැලුවත් එකමනේ අර මිනිස්සු වෙනස් වෙලා, හොරා වෙනස් වෙලා, මිනිස්සු වෙනස් වෙලා, අර තියෙන පරිසරය වෙනස් වෙලා. මේ කතන්දරේ එකමයි. අන්තිමට අර දෙන්න බඳිනවා මේ මනුස්සයා මැරෙනවා. වෙනස ඔය එකක් නෑ ලෝකේ. එතකොට මේකේ යථාර්ථය අපි දන්නේ නැතුව අපි ඒක කටාරම් බලනකොට හෙලිකොප්ටර් වලින් එනවා ගිනි තියනවා උඩ පයින්නවා ඔය වගේ දේවල් බලලා බලලා බලලා බලලා අර සිතිවිලි 25ක් තියෙනවානේ. ඒ 25ට වඩා මෙතන 40ක් විතර එනවා. ඔළුවට 50ක් විතර එනවා. දැන් මොකද වෙන්නේ? දැන් උපාසක මහත්තයාගේ කනට එකක් ගානවා. ඇඟිලි පාවෙ ඉටින්ද ගානවා. ගාලා අඬුවකින් කකුල අල්ලලා මිරිකනවා. රිදෙන්නේ කම්මුලද කකුලද? ඇයි? පීඩනේ වැඩි. ඕම එකක් ඒ කරන්නේ. අර සිතිවිලි 25කින් පීඩනේ නිදාස් වෙන්න 40ක පීඩනයක් දුන්නාම මේක දැනනවා. හෙලිකොප්ටරෙන් පැනලා තමයි ගැව්වේ නේ මාරු. හෙලිකොප්ටරෙන් පයින්නකොට කොහමද? ඕක කල්පනා කරනවා. ඕක කල්පනා කරනවා. එතකොට මේ නාන්න යනකොට මේ සබන් පෙට්ටියේ සබන් කැටේ යට තමයි ලියුම යව්වේ. එතකොට අම්මා තමයි ලියුම අරන් ගිහලා දීලා තින්නේ. මාරෙඩ මේ තාක්ෂණයේ අලුත් එකක් නේ. ඕම කල්පනායි අරකේ තියෙන විකාර ටික ඔක්කොම ඔලුවට දාලා මේ විකාර ලෝකයේ තුල උම්මත්තක ස්වභාවයෙන් කල්පනා කරනවා. සිතවිලි 25ට වඩා දැන් 75ක් විතර ආවම දැන් එයාට අර පීඩනේ තියනවද? එයා හිතනවා මාර සෝයා තියෙන සෝයක බලපු ගමන්. කියලා වැඩක් නර ණය ප්‍රශ්න අමතක වෙලා කියන්නේ අමතක වෙනවා. ඇයි 25 හිටපු කෙනා දැන් 70 පාට ඇවිල්ලා. එයාට මෙලෝදයක් මතක හිටින්නේ ඇයි? අර පීඩන ඊට වඩා වැඩි. ඊට වඩා වැඩි. එතකොට මේ විදිහට පීඩනයටපත් වෙලා අර පීඩනේ දැන් අලුත් එකක් නේ. අනිත් එක ඒක එයාගේ එකක් නෙවෙයිනේ. එයා අල්ලගෙන නැහනේ. ඒ නිසා යාට ඒක රිලැක්ස් එකක් තියෙනවා. මේ පීඩනේ 25ක් වුණාට එයා ඒක අල්ලාගෙන ඉන්න. මේක මගේ ප්‍රශ්න, මගේ ණය, මගේ ආයතනය, මගේ ගොඩනැගිලි. මම මේක නඩත්තු කරන්න ඕනේ. මේ 25 අල්ලාගෙන ඉන්න නිසා ලොකු පීඩනයක් තිබුණා. අතන ඇත්තප අල්ලගෙන නෑ. ඒක එයාගේ නෙමෙයි. ඒ නළු නිලිය එයා නෙමෙයි. දුස්තියා එයා නෙමෙයි. ඒ කිසිම දෙයක් එයාට වෙලා නෑ. ඒ නිසා ඒක සාමාන්‍ය සිද්ධිය ප්‍රවෘත්තියක් වශයෙන් නරඹලා ඊට වඩා ලොකු පීඩනයක් විඳලා අර පීඩන තුනී කරගන්නවා. හැබැයි චිත්‍රපටිය මේ දවස් දෙකකට වඩා හොළුවේ හිටින්නේ නෑ. ඊට පස්සේ අර ප්‍රශ්න ටික ආයි මතුවෙනවා. ආයි පීඩනේ දැනෙනවා. ආයි කියලා තව එකක් බලනවා. ඒකට සැබෑම විසඳුම ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල සැබෑම විසඳුම තමයි අර ප්‍රශ්න ටික විසඳන එක. ඒ ප්‍රශ්න ටික විසඳුනාම සිත දැන් තුනී වෙනවනේ. අර රිලැක්ස් එකම දැන් මේකෙන් හම්බෙනවනේ. එහෙනම් ප්‍රශ්න ටික විසඳන්නේ අරකින් එයා නිදාසක් ලබනවා. දැන් කල්පනාව තියෙනකන් 100 තියෙනකන් දුක තියෙනවද නැද්ද? දැන් මත්පැන් බෝතලයක් බොනවා. දැන් 100ක් නැහැ. කාණුවේ බුදියාගෙන ඉන්නවා පාඩුවේ. එයාට මතක නැහැ මොකද? දැන් මතක නැති වෙනකොට අර දුකත් අමතක වෙනවනේ. එයා හිතනවා අරක්කු බිව්වා, මත්පැන් බිව්වාම පුදුම වැඩ ප්‍රශ්න ඔක්කොම විසඳුණානේ. විසඳුන්නේ එයාට අමතක වුණා. මෝහය වැඩි වෙච්ච නිසා, අසීය වැඩි වෙච්ච නිසා අර මතකෙ තිබිච්ච දුක ප්‍රශ්න අමතක වුණා. හැබැයි මත්පැන් වල එසර ගියාම නැවත ඒවා මතක් වෙනවා. ආයි දුක එනවා. ජීවිත කාලෙ මෙයා බෞතරයක් වාගේ බිබී ඉන්නවා. ඇයි? 80 වැඩි වෙනකොට 100 තියෙන දේවල් අමතක වෙනවා. 80 අඩු වෙනකොට 100 තියෙන දේවල් ආය අවදි වෙනවා. ජීවිත කාලෙම තැබෑරුමෙන් එන්නම් වෙන්නේ නැහැ. එයා විසඳලා තියෙන ප්‍රශ්නේ නෙමෙයි. අර තියෙන මානසිකත්වය විසඳලා තියෙන්නේ. ප්‍රශ්නේ විසඳලා නැහැ. ප්‍රශ්නේ විසඳලා මානසිකත්වය නිකන් නිදාස් වෙනවා. විසප්පු කයේ හෙනවා නම් විසප්පුවට නෙමෙයි බේත් බඳින්න ඕනේ. ලේ කුණු වෙලා. ලේ අපිරිසිදුයි. ඒකටයි බේත් ගන්න ඕනේ. කොඹ කොළ ටිකක් කොටලා ගන්න ඕනේ. කොඹ පොත ටිකක් අම්බලා බොන්න ඕනේ. ඒ වගේ ලේ පිරිසිදු කරන්න ඕනේ. ලේ පිරිසිදු කරාම විසප්පු වෙන්නේ නැහැ. අපි ලේ පිරිසිදු කරන්න එන එන හැම විසක්ම පළල පළල මාලා බේත් දානවා. විසක් වලට බේත් බැඳලා ඉවරයක් නෑ. ජීවිත කාලෙම එයා බේත් දානවා. ඇයි? ලේ ඉතින් ඔක්කොම අයින් වෙන්න එපා. ඔක්කොම අයින් වෙනකම් විසක් වෙනවා. බේත් බඳිනවා. ලේ පිරිසිදු කරන්නේ විසක් වලට බේත් බඳින. ඒ වගේ කතා මිනිස්සු කරන් චිත්‍රපටි බලන එකෙන් මේ අනාචාරය ඇසිරීම තුලින් එහෙම නැත්නම් මත්පැන් බීම තුලින් මිනිස්සු මේ අර විසක් වලට බේත් බඳිනවා වගේ. ලේ පිරිසිදු කරන්නේ නෑ. රාගය නිරෝධ කරන්නේ අනාචාරය ඇසිරලා ඒක සංසිඳව ගන්නවා. ප්‍රශ්න විසඳන්නේ මත්පම් බීලා අර ප්‍රශ්නේ අමතක කරනවා తాවකාලිකව. මේ වගේ ක්‍රමයක් තියෙනවා. වැඩිපුරම පුරුදු වෙලා තියෙන්නේ මානසිකත්වයේ අවුල් වෙනකොට අවිවේක වෙනකොට සෝබලන එක නම් වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ අවිවේක වෙනකොටම ටක් ගාලා අරක මතක් වෙනවා. උදකලා වෙනකොට සෝ බලන එක නම් එයාගේ මේ විනෝදාංශය. උදකලා වෙනකොටම ඇස් දෙක යන්නේ ටීවී එක ළඟට. ඔයනවා ටීවී එක තියෙන්නේ කොයිද කියලායි. ඒක තමයි වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ. උදකලා වෙනකොට එයා භාවනා කරලා පුරුදු වෙලා තියෙනවා. උදකලා වෙච්ච ගමන් ඇස් දෙක පිය වෙනවා. වැඩිපුර භාවිතා කරලා තියෙන්නේ ඒක. එහෙනම් අපි භාවිතය වෙනස් කරන්න ඕනේ. වැඩිපුර භාවිතා කරන අවස්ථාව සම්මා බවටපත් කරන්න ඕනේ. හැමදේම යහපත් ලෙස භාවිතා කළාම අරකින ප්‍රශ්න ටික විසඳෙනවා. දීවියක විසි කරන්න ඕනේ නැහැ. කාටවත් දෙන්නත් ඕනේ ටීවී එක බැලුවත් ඒක આવෙන්නේ ඇයි අපි ඒක අල්ලගන්න පේන බව දැනගෙන ඉන්නේ බලන්න යන්නේ දැන් බස් එකේ යනකොට චිත්‍රපටි බලනවනේ මිනිස්සු චිත්‍ර කියලා කියන්නේ මොකද්ද පාට හතනේ ඉතින් ඒව චලනය වෙනවනේ ඒක චිත්‍රපටියක් ඉතින් බස් එක යනකොට විවිධාකාර මේ ගොඩනැගිලි වල පාට පේනවනේ ඒක චලනය වෙනවනේ යනවනේ පව කරගෙන චිත්‍රපටිය මේ බලන්නේ හැබැයි එකක්වත් මතක නැහනේ මගින් වෙච්ච දේක් මොනවාර යන්න මොකොත් මතක නැහැ. එනේ චිත්‍රපටිය බැලුවා නෙමෙයි පෙනිලා. හැබැයි සෝ එකක් බලනකොට ඊළඟට මොකක්ද දන්නේ නැවෙන්නේ. ඊළඟට මොකක්ද දන්නේ මාට්ටුවේයි දන්නේ නැහැ. ඔරා මොනවාරි කරයි දන්නේ ඊළඟ මොහොත කෑම කන්නේ නිින්ද යන්නේ නිදිමත තතුරු දඟලා අරක කට ඇරන් බලන ඉන්න මැස්සා කටෙන් ගිලා නායෙන් යනවා ඒ දන්නෙත් නැහැ. ඇයි අරක ඊළඟ මොහොත මොකද්ද දන්නේ? බැරි වෙලාව සමත්තා ඊළඟ කොටස ලබන සතියේකම තරහා ඊළඟ සෙනසුරාද එනකම් දක්මිටි කාගෙන ඉන්නේ ඒක බලන්න මොකක්ද නැහැ උනේ කියලා. ඒකේ වෙන්න දෙයක් නැහැ. වෙන්න තියෙන හරිය දැනටමත් අපට වෙලා. නමුත් අපි ඒකේ මොනවද වෙන්න තියෙන එකයි අපි බලන්නේ. ඒක ඕනෝට වඩා භාවිතා කරලා. භාවිතා කරපු නිසා ඒක එමෙ වෙලා තියෙන්නේ. සමහර කට්ටිය පුරුදු වෙලා ඉන්නවා මේ උදකලාවෙන් සින්දු කියන්නේ. ඒක ඕනෝට වඩා භාවිතා වෙලා. ඒ නිසා උදකලා වෙච්ච ගම ඒ ආලපාලගේ මිනිසුන් නිදා ගන්න බෑ සින්දු කියනවා. මොනාර මේ තාඩු කැල්ල තට්ටු කර කර ඉතින් ඔය කෑ ගන්නවා. ඒක යා උදකලා වෙනකොට පුරුදු වෙලා. සමහර කට්ටිය උදකලා වෙන්න බෑ. හොන්තට පොරෝගෙන සතපෙනවා ගොරෝන බිත්ති වල හිරියන්න. එයා පුරුදු වෙලා ඉන්නේ මේ උදකලා වෙච්ච ගම නිදා ගන්න. භාවිතා වෙලා වැඩිපුර. තාපසයා උදකලා වෙච්ච ගමන් භාවනා කරනවා. ධානා වඩනවා. උදකලා වෙන්න බෑ. ටක්ගල යත් දෙක පියාගෙන අරක වඩනවා. එයා පුරුදු කරලා තියෙන ඒක වැඩිපුර. එහෙනම් ලෝකේ හැමෝටම පුරුද්දක් තියෙනවා. ඒක නිවෙන පැත්තේ පුරුද්ද නම් යහපත් පුරුද්දක්. ඇවිලෙන පැත්තේ පුරුද්ද නම් ඒක අයහපත් පුරුද්දක්. අපි ඒක නිවෙන පැත්ත පුරුද්දට වෙනස් කරගන්න ඕනේ. මම පත්තර බලන්නේ නැහැ. ටීවී බලන්නේ නැහැ. FM එක අහන්නේ නැහැ. සෝවාන් වුණා 25 දෙනෙක් ඊයේ රාත්‍රියේ රාත් වුණා 75 දෙනෙක් පෙරේද අනාගාමි වුණා 40 දෙනෙක් කියලා අපට ආරංචි කියලා එහෙම කියනවාද මෙච්චර මෙච්චර කට්ටිය අත්හැරලා තිනවා මේ කට්ටිය අත්හැරින්න උත්සාහ කරනවා මේ කට්ටිය අත්හැරලා සසුන්ගත වෙලා තිනවා කියලා කියනවද නෑ පෑරගත් ඒවා මංකොල්ල ගත් ඒවා අනාචාරය ඇති වෙන තැබෑරුම් වලකින් බීපුවයි කාපුවයි කොල්ල කාපුවයි ගාගත්තුවා ඕනි කියන්නේ සම්පූර්ණ පන්තිල් කඩපු කතාවක් නෙ තියෙන්නේ කොයි ප්‍රවෘත්තියද පන්තිල් රැකපු කතාවක් කියන්නේ කොයි පත්තරේද බලන්න පන්සල් රකපු කතාවක් තියෙන්නේ. ඔක්කොම පන්සල් කඩපු කතානේ තියෙන්නේ. පන්සල් කඩපු කතා ඇහෙන්න හැෙන්න දුක වැඩි වෙනවා. පන්සල් පන්සල් රකින්න කතා හැෙන්න හැෙන්න දුක අඩු වෙනවා. එහෙනම් අපි අපේ සීලය පිරිහෙන අපේ සිල් කැඩෙන අපි පිරිහෙන දේවල් නොහසා නොබල නොසිත ඉන්න ඕනේ. ඒක ආර්ය දැක්මක්. ඒගොල්ලෝ ගොඩාක් වාසනාවන්තයි. බුදුහාඳුර දේශනා කරන ගොඩාක් ලොකු වෙලා රාග දේශ මොහ ඔක්කොම දැනගෙන මාන වෙන කෙනාට වඩා අර අත්වෘදෙන් පැවිදෙන කෙනා ගොඩාක් වාසනාවන්තලයි ඒව මොකවත් එයා දන්නේ නැහැ රාගය අඳුරන්නේ නැහැ ද්වේෂය දන්නේ පලි ගන්න එයා දන්නේ කොහොමද ගන්න දන්නේ පලි ගන්නේ එයාට ඒක දන්නේ එයා ගොඩාක් වාසනාවන්තයි එයාට ඒවා ඇහිලා නැහැ පෙනිලා නැහැ දැනිලා නැහැ ඒවා ගනුදෙනු නොකර ඉන්න තරමට ඒගොල්ලෝ වාසනාවන්තයි නෑ ඒක ඇබ්බැහි වීමකින් තොරව ආන්න ඕනේ ඕනවට වඩා බනහානකොට මාර්ගය වැඩෙන්නේ නැත්නම් ඒක තුලින් අර මේ මත්පැන් ගත්තා වාගේ මත්වීමක් නම් තියන්නේ හැබ්බැයි වීමක් නම් තියන්නේ ඒක මානසික ලෙඩක් ධර්මයේ ශ්‍රවණය කරනකොට ඥානෙ දියුණු වෙනවා නම් කෙලෙස් නිරෝධ වෙනවා නම් අපි අඩුපාඩු අඩු වෙනවා නම් පොඩ පොඩ ක්‍රමානුකූලව අපි සම්මාවට ලං වෙනවා නම් එහෙනම් ඒක ප්‍රශ්න නෙමෙයි ඒක මානසික ලෙඩක් නෙමෙයි ඒකෙන් නිරෝගිමත් වෙනවා අපි ඒකේ මාර්ගය වැඩෙනවා. එහෙනම් ඒක නිවැරදි. ඒකට කියනවා කාලෙන ධම්ම සවණම් කියලා. බුදුහාමරේ කවද අවසරය දීලා තිනවා අපට. ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා. හැබැයි නිවෙන්න ඕනේ. තේරගාතා සෑන්ඩ හාලා තෙරනමක් වෙච්ච නැති එකයි වරද. තෙරනමක් වෙලා තේරගාතා ඇව්වා නම් ඊට වඩා ලස්සනයි. ඒ ආනකොට අපිට සාදු කියන්න හිතෙනවා. එච්චර තේරගාතා ආලත් මට තෙරනමක් වෙන්න බැරි වුණා කියන එක තමයි පරක්කු නෑ. ඒ පරක්කුව මේ අපි විසින් ඇති උනේ. හේතුව අපි මිනිසුන්ගේ චරිත දැකලා ඒ චරිතවලට සරණ ගියා. මිනිසුන්ගේ චරිත අපේ මේ අර මොකද්ද කියන්නේ මේ වීර චරිත අපි අනුගමනය කරන චරිත අපි කැමැති චරිත ඒ බවට අපි පත් කරගත්තා. ඒ ඒ චරිතවල දුර්වලකම් දකිනකොට කඩාම් වැටෙනවා. අපේ වීර චරිතය, අනුගමන චරිතය, උපමා චරිතය, මඟ පෙන්වන චරිතය විය යුත්තේ තථාගත චරිතය. එහෙමනම් මේ ප්‍රශ්නේ එන්න. මම කිසිම කෙනෙක් සරණ යන්නේ සරිපුත් සරියුත්තාන්දර මොග්ගල්ලාන හඳුරුවත් සරණ යන්නේ මම. මම තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ යන්නේ. ඇයි? සාරිපුත්ත මහරහතන් වහන්සේව මොග්ගල්ලාන මහරහතන් වහන්සේව ලෝකෙට අඳුරනලා දුන්නේ තථාගතයන් වහන්සේ. නැත්නම් උපතිස්ස කෝලිත කියලානේ අපි කියන්නේ. උපතිස්සයි කෝලිත හින්නේ. සරියුත්තාන්දර මොග්ගල්ලාන හඳුරුවනේ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ තමයි ඒ වගේ රාතන් වහන්සේලා ලෝකෙට අඳුන්වලා දුන්නේ. එහෙනම් තථාගත චරිතයයි අපිට ඕනේ. ඒ නිසා ලෝකේ කිසිම කෙනෙක්ගේ චරිතය උපමාවට ගන්නෑ. උදාහරණයට ගන්නෑ. මගේ මේ පුද්ගලික වීරිය අවසෙන් කාවත් මං හිතන්නේ ඒ හැම මේ තනතුරක්ම මම දෙන්නේ භාග්‍යතුන් වහන්සේට. මම රාගයෙන් ඇසිරිලා ඇසිරිලා ඇසිරිලා උම්මත්තක වෙලා අන්තිමට මට තේරුණා මේ රාගය ඇති වැඩක් නෑ මේක අත්හැරියා මම රාත් වුණා පින්වත්නි මම මේමයි රාත්තුනේ දැන් මේක හල්ලාගත්ත කෙනා අද ඉඳලා අනාචාරය ඇතිරෙන්න ගියොත් එයාගේ චරිතය කවුවගේ කියන්නේ. එයාට හර විදියට දක්ෂ ලෙස අත්හැරලා එන්න බැරි වුණොත් එයාට යන කලදසාව එයා ඉවරට විවරණේ. මම මත්පැන් බීවා බීලා බීලා තැබෑරම ළඟම වැටිලා නිදාගෙන උදේ නැගිටලා බැලුවා මොකද්ද මේ උනේ කිසිම දෙයක් කල්පනාවක් නැහනේ මේ අසීයෙන් ජීවත් වෙනවට වඩා මට වැඩක්ම නැහනේ මේ ජීවිතේ මට කලකිරුණා ඒ තැබෑරම ළඟින් මම නැගිටලා බුදුන් සරණ ගියා සියල්ල මට අවබෝධ වුණා මම rahat වුණා. දැන් මේකත් තේර ගාතාවක්. දැන් උපාසක මාත්‍ය මේ විදිහට තැබෑරුම ළඟට ගිහින් බොණ්ඩ ගත්තාම liver එක යනවනේ. දැන් liver කවද්ද දෙන්නේ? දෙන්න කෙනෙක් නැහනේ. මම මිනිසුන්ට ගැව්වා. හරියට මිනිසුන්ට රිදෙව්වා. ගහකින් වැටුණා මගේ කකුල කඩලා ගියාමයි වේදනාව කියන්නේ මොකද්ද කියලා මම තේරුම් ගත්තේ. එදායින් පස්සේ මම කාටවත් ගැව්වේ නැහැ. දැන් උපාසක මාත්‍යා මෝට මුළු ගමටම ගාලා කන්දෙන් පැන්නාම හරියද? ඒ නිසා මේ තේර තේරී ගාතාවල් උන්වහන්සේලාගේ කුසලයට අනුව උන්වහන්සේලාගේ පිනට අනුව ඒ පාරමී වලට අනුව උන්වහන්සේලා රාත්බෝධිය ලැබුණට මට රාත්බෝධියකින් ලැබෙන්නේ ලැබෙන්න පුළුවන් සමහරට නොලැබෙන්නත් පුළුවන් එහෙනම් මගේ රාත්බෝධිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩාගෙන කිසිම ලෝක සත්‍යයේ සිතට කායට දුක් නොදී මම යම් කිසි සීලයක් ගුණයක් වඩාගෙන මේ මාර්ගයේ යන්න ඕනේ. තේර තේරි ගාතහානික හොඳයි. ඒක වරදක් නෙමෙයි. හැබැයි ඒ ඒකේ වෙච්ච දේවල් ආපහු වෙලා නැහැ. ගණිකාව රාත් වෙච්ච කතාව මට කියන්නකෝ බුද්ධ ශාසනයෙන් පස්සේ. එහෙම වෙලා නැහැ. ඒවා ඒගොල්ලෝ පිරීලාමයි ගියන් තින්නේ. පොසතුන් රාත් වෙච්ච කතාව මට කියන්නකෝ. ඒගොල්ලෝ තව තවත් කොල්ල කාලා අපායටම ගියන් තින්නේ. එහෙම එහෙම සිද්ධින් පසු කලන වෙලා නැහැ. අපි භාවිතා කරන්න ඕනේ තථාගතයන් වහන්සේ දේශනා කරපු එක. ඒකායන මාර්ගය සතර සතිපට්ඨානේ වඩනවා. හැම තැනම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තමයි අපිට මේක උඩ දාන්න පුළුවන්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. අපිට ගැළපෙන දේ. අපිට නිවෙන්න පුළුවන් දේ අපි වඩන්නට ඕනේ. එහෙම වඩන්නේ නැතුව අපි නිවෙන්නේ නැති එකක් වඩුවාම පිරිහීමක් තමයි එන්නේ. දිව්‍ය ලෝකේ එච්චර සැප සම්පත් තියෙන කොටත් රාත් වෙන්න පුළුවන් නම් එච්චර සැප සම්පත් නැහැ නේද දැනට වර්තමානයේ. ඉතින් ඇයි වඩන්න බැරි? ඉතින් සවත් නුවර කෝටි අතෙන් කෝටි පහක් නිවන් ගියා නම් ඒ නිවන් ගිය ගොඩක් ගියෝනේ. ඉතින් සවත් නුවර කට්ටියට යන්න පුළුවන් නම් ඇයි උපාසක මාතට යන්න බැරි? අපේ දක්ෂකම අඩු. අපි තාම අනුන්ගේ අඩුවනේ දකින්නේ. ද උපාසක මාත්‍ය සිල් ගන්න දෙපොල්ට. ඉතින් බලන්නකො මෙච්චර බණ කියන මෙච්චර බණ අහනවා සාකච්ඡා කරන්න ගියා නම් මාචාර්ය කෙනෙක් වගේ කරුණු කියන්නේ සිල්වත් ගන්න ඉතින් එහෙම සිල් ගන්න නැහැ කියලා විවේචනය කරන එක මගේ අඩුවක් නේ. මං ඒ අඩුව හදලා නැන්නේ. උපාසක මාත්‍යගේ අඩුව පෙන්නන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ අඩුව පෙන්නන එක මගේ අඩුවක් නේ. මං කවුද උපාසක මාත්‍යට විනිශ්චය කරන්න? මම කවුද බුද්ධ ශාසනය තීන්දුව ගන්න? මට ඒ අධිකාරිය කවුරු දීලා නැහැ. මං ගෞතම බුදුහාමුදුර නෙමෙයි. මට ඒක තිය මම බලන මිනිස් ඔක්කොම නිවැරදි කරන්න. මිනිස්සුන්ට නඩු තීන්දුව දෙන්න හදනවා. මේ මෙන්න මේ විදිහටයි විනය තියෙන ඒ විදිහට ඉන්න ඕනේ කියලා මම නීති පනවන්න යනවා. ඒව ඔක්කොම මගේ දුර්වලකම් මගේ අඩුපාඩුනේ. එහෙනම් නිතරම හැම මොහොතම දකින්නකොට මගේ අඩුවයි මම දකින්න ඕනේ. කාන්තාව බාගෙට ඇඳගෙන යනවා. ඒක එයාගේ ප්‍රශ්නයක්. එයාට සල්ලි නැහැ. එඳ අඩුවට රෙදි අරගෙන පොඩි කැලලකින් ඇඳගෙන යනවා. ඒක එයාගේ ප්‍රශ්නයක්. එයා මේ විදිහට අපිලිවලට යනවායි කියලා මම නිඳා කරනවානේ. නිඳාසගතව බලනවානේ. විවේචනය කරනවානේ. අපහාස කරනවානේ. ඒ අඩුපාඩු මගේ අඩුපාඩු. ඒවනේ මට නිවන් දකින්න බැරි. ඒ ටික හදාගන්න යන්නේ මම. මං යාට රෙදිආර තුනක් පූජා කරලාද බනින්නේ නෑනේ. ලේන්සුවක්වත් නොදී තමයි මම බනින්නේ. හොඳම දේ එයාට රෙදි ටිකක් පූජා කරන එක. ඊට පස්සේ යන්නේ නැත්නම් අපිට බනින්න අයිතියක් නෑයි. රෙදි දුන්නනේ. එහෙනම් අයිතියක් තියෙනවා බනින්න. අපි කවුරුත් එහෙම භාගිත යනකට රෙදි දෙන්නේ නෑනේ. රෙදි දෙන්නෙත් නෑ. ඒගොල්ලන්ට තියෙන දේ හැදගෙන යන්න දෙන්නෙත් නෑ. බලන්න කොච්චර දුස්සීලද කියලා මම ඒ අඩුපාඩු එකක්වත් අප අදාගන්නේ. ඒ නිසා තමයි අපි ගීගේවල නිවන් දකින්නේ නැත්තේ.